අද මගේ කමඨහන් වார்த்தාව මම සුපුරුදු මෛත්‍රී භාවනාවෙන් භාවනාව ආරම්භ කළා. මෛත්‍රී භාවනාවෙන් සිත තැන්පත් වූ විට ආනාපාන සතියට සිහිය මගේ අවධානය යොමු කළෙමි. ආස්වාස්ය තුල සිත රැඳුණු අතර ප්‍රාස්වාස්ය තුල ඒ පිහිටි බව මට දැනී ගියේ නැති අතර සමාධිමත් බවක් මගේ සිතේ පැවතුනාය කියලා මට කිය හැකියි. හිත සිතුවිලි වලින් බැහැරව ඊතා නිසල්මන්ව පැවති අතර කයටද දැනීම් ස්වභාවයක් නොලැබී ටික වේලාවක් සිත පැවති විපස්සනාවක් සිදු වේද නැද්ද යන්න පිළිබඳව මට අදහසක් නොමැති අතර එසේ සිට හිත එයින්ද බැහැර වූ අතර එයින් පසු භාවනාව ඒ ආකාරයෙන්ම අවසන් ඒ ටික තමයි අද මගේ කමඨහන් වார்த்தාව හැටියට තියෙන්නේ. ඒ අතර මම අද දින කතා කරන්නට ඔබ වහන්සේට ඉදිරිපත් කරන්නට තීරණය කළා. මේ භාවනාව සහ ධර්මාවබෝධය ලැබීම තුළ මගේ සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු සහ මං ජීවිතයේ දේවල් කරගෙන යන ආකාරය කොයි වගේද යන්න මේ ධර්ම ගෲප් එක එක්කම ෂෙයා කරන්න ඕනි කියලා මට අදහසක් ආවා. ඒ තුල මම කතා කළොත් සිහියෙන් gedara dor කටයුතු වල නිරත වෙන අතර තම සිත තුළ ඇති වෙන සිතුවිලි හඳුනා ගැනීම. හා බොහෝ සිතුවිලි අතහැර දමන්නට නවත්වන්නට මට හැකියාවක් ලැබී තියෙනවා. ඒක විස්තර කරනවා නම් ධර්ම අවබෝධයට පෙර අතීතයේ සිදුවීම් සිතුවිලි ඔස්සේ ඒවා මතක් කරමින් ඒවායින් යම් දේවල් වලින් සතුටු වන්නට හෝ දුක් වන්නට යෙදුණු අවස්ථා අතීතයේදී තිබුණට අද ඒක මගෙන් බැහැර වී තියෙනවා. එය මේ භවනාව තුල සහ ධර්මාභෝධය තුල සිදු වූ වෙනසක් හැටියට මම අත්දකිනවා. ඒ වගේම ඉස්සරට වඩා කතාවට යොමු වීම අඩු කරගෙන තියෙනවා. අඩු වී ඇතයි කියලායි මට ඒක හිතෙන්නේ. ඒ දිහා මම බලනවා මේ ආකාරයට ඉස්සර මම යම් සාකච්ඡාවකදී ගෙදර අය පිටස්තර තැනකදී ඒ පිටස්තරය සමග අදහස් මගේ අදහසක් වටිනවා යන හැඟීමෙන් අදහස් ඉදිරිපත් කරන්නට සිතේ පෙළඹවීමක් තිබුණා. දැන් ලබා ඇති අවබෝධය සහ භවනාව තුළ නිහඬ වීමක් හා ඒ අවස්ථාවලදී මගේ සිත දෙස බැලීම තුළ සාකච්ඡාවකට සම්බන්ධ වීම මම අඩු කරගෙන තියෙනවා. ඒ වගේම මට ධර්ම ගෲප් එක ගැන කතා කරන්න අවශ්‍යයි එතනදී. ඒ වගේම කල්යාණ මිත්‍රත්වයේ අගයත් මම ඊටා මනවින් අවබෝධ කරගෙන තියෙනවා භාවනාවට මෙන්න කල්යාණ මිත්‍ර ඇසුර තුල ධර්ම අවබෝධය සහ ඒ තුල ජීවත් වීම දියුණු කරගන්නට මට සහයෝගය ලැබීලි තියෙනවා මගේ මිතුරිය පාසල් මිතුරිය මල්කාන්ති බැමිණිවස්ස මහත්මියගෙන් ඒ අතර ධර්ම ගෲප් එකේ මට ධර්මයේ නොදන්නා තැන් සාකච්ඡාවට භාජනය කරපු අවස්ථාවල කුසුමක්කා නිවල් මහත්තයෙක් සහ අනිකුත් සියලු දෙනාගේ ඒ ෂෙයාරින්ස් වලින් ලබාගත්තු දේවලුත් මගේ බාහිර හා අභ්‍යන්තර යන අංශවල භාවනාව තුල ප්‍රායෝගික ජීවිතය සකස් කරගන්නට සහ ඒ හැම දෙයක් දිහා උපේක්ෂාසහගත සිතින් බලන්නට හිත පුරුදු වෙලා තියෙනවා. එතකොට ඒ තුල මම දකිනවා ලොකු සැහැල්ලු බව කායික සහ මානසිකව ඒ වගේම ඔබ වහන්සේගේ මෙහෙවීම සහ ෂෙයාරින්ස් වලට දෙන පළඹවීමත් අපිව දිරිගන්නවා කියලා මම දකිනවා ඔබ වහන්සේ ලබා දෙන්නා වූ ධර්මය සහ ධර්මයේ විස්තර කිරීම බොහෝ දුරට ප්‍රතිඵලදායක දෙයක් හැටියට මම අත්දකිනවා සහ ගෘහස්ථ ජීවිතයේ ප්‍රශ්නවලදී මට ධර්ම සුර තුල ඔබ වහන්සේලාගෙන් අහනවට වඩා මේ ධර්ම රූප එක තුල එකිනෙක අත්දකින්න දේවල් වෙනවා මම ලොකු දැනුමක් ලබා ගන්නවා. ඒ ඒවා මට ප්‍රතිලාභ හැටියට හඳුන්වන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම මේ කොරෝනා අවස්ථාවේ අපි අපිට ධර්මය තුල හැසිරෙන්නට හුදකලා වුණාට ඒ හුදකලා බව තුල නිවැරදි දෙයකට යොමු වෙන්න ලැබීම ගැන මම අවංකවම සතුටු වෙනවා අර උදාහරණ හැටියට ගත්තොත් මල්කාන්ති මගේ සොහිරිය අර ඡායා මහත්මිය ඡායා මෙන්නේදී මම දන්නේ නැහැ මේ ඒ එයාගේ ෂෙයාරින් අපිට උදව් වෙලා තියෙන අවස්ථා අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ගත්තහම ධර්ම ගෲප් එකෙන් සහ වහන්සේගේ මඟ පෙන්වීම අපේ ජීවිතය ධර්මයේ තුල ඉස්සරහට ගෙනියන්න ගොඩක් උදව් වෙලා තියෙනවා. ඒ නිසා වහන්සේට මේ සියලුම දෙනාටත් මේ සිදු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා පිරුවන් සරණයි. සාදු සාදු කන්. එතරම් කියනවා නම් සාකච්ඡාව ගැන මුලින්ම ස්තුති කිරීම පැත්තෙන් එහෙම එහෙම බලනකොට අම්මේ රංජනීය මටත් මහින්ද මහත්තයාට යන්න ඕනේ ඒ ගරුත්වය සම්පූර්ණයි. ඒ ඇත්තෝ ඇත්තම කියන ඒ ඇත්තට තමයි මම අද මෙතන ඉන්නේ. නෝ නැත්නම් මට කුටියකුත් තිබ්බ නෑ. ඉතින් එතන ඉඳලම මම බලා කියාගත්තේ ඒගොල්ලෝ තමයි අම්මා තාත්තාගේ. ඉතින් ඔව් මම දන්න තරමින් ඔයයන්ට යමක් කතා බහ කරන්න බැලුවා. ඇත්ත කතාව. වගේම පහුගිය ටිකේ මම දකිනවා මෙහෙම දෙයක් දේශනාවටත් වඩා අර සාකච්ඡාවේ මේ දේශනාවේ තියෙන කාරණාවල් විග්‍රහ වෙන එක ගැන ගොඩක් කට්ටියගේ වැඩිපුර මනාපයක් තියෙන බවක් වගේ මම දකිනවා. ඒක බොහොම හොඳ දෙයක්. ඒ වගේම ඇත්ත අම්ම කියප එකත් අපිට කාන්තේ කියප එකත් ඇත්ත. මොකද අර වෙනත් කෙනෙක්ගේ කමටහන් වார்த்தාවකින් තියෙන ඒ කාරණා අනිත් පැත්තන්ටත් ප්‍රයෝජනවත් වෙනවා කියන එක ඇත්ත ඇත්ත දෙයක් ඒක ඇත්ත කතාවක්. සමහර මෑණිවරු ඉන්න ඒගොල්ලෝ කතා බහ කරලා මාතෘකාව කතා බහ කළත් මම ඉතින් කියන හැමදේම මට සහභාගී වෙන්න නම් වෙන්නේ නැහැ. නමුත් රෙකෝඩින් එක අහනකොට ඉතිවිච්ච ප්‍රශ්න වගේ තිබ්බ ඒ ටික නම් ලිහුණා කියලා. ඒකෙන් තමයි එහෙම එකක් තියෙනවා. ඉතින් කොහොම නමුත් අපි අර සතිය පුරුදු කරගෙන යනකොට ඒ පුරුදු කිරීම මත ওই කියන කාරණාවල් එක්ක අපේ හිත තැම්පත් වීමේ ලක්ෂණ ඒවා එහෙම එන්න පටන් ගන්නවා. නමුත් පරණ පුරුදු විදිහට මෙනෙහි කිරීමක් සිද්ධ වුණ බව එළියට එන්න පුළුවන් ඒක. මේක එතකොට එක්තරා විදිහකට නිකම් පාළු ස්වභාවයක් කියලා හිතෙන්නත් පුළුවනි. එනමුදු අපි ආපස්සට හැරිලා බැලුවොත් අම්මේ අම්මා පොඩ්ඩක් තව ටිකක් ඔක විවේචනය කරලා බලන්න උනොත් එහෙම අලු ශරීරයක් තියෙන වෙලාවේදී ඒ අලු ශරීරයේ කියන තිබිච්ච දෙයට යන්න දුන්න හින්දා ඒ දේ බහැර වෙන්න ඉඩ දුන්න හින්දා ඒ දේ බහැර කරන්න හදපු හින්දා නෙවෙයි බහැර වෙන්න ඉඩ දුන්න හින්දා මම ආයෙත් කියනවා බහැර කරන්න හදපු හින්දා නෙවෙයි බහැර වෙන්න ඉඩ දුන්න හින්දා තමයි අපිට පිළිසුපේ ඇති වෙන්න පුළුවන්. එමෙ නැත්නම් අර රළු ස්වභාවයන් ටිකට ඒක තුල තියෙන අනිත්‍යතාවය වෙනස් වීම දැකපු හින්දා තමයි අපිට එතනින් අයින් වෙන්න පුළුවන්. ඒ දේ නැවත වතාවක් ඇතිවීම වැළැක්වෙන විදිහට අපි කන සකස් කරගන්න තමයි ඔය කියන පිරිසු වේට යන්න පුළුවන්. ඒ කියන රළු ස්වභාවයන් ටික ඔය කියන මොන විදිහකින් හරි අතහැරපු හින්දා තමයි ඔය තැනට යන්න පුළුවන්. මට මතක අදත්තර එක මෑණි කෙනෙක් කිව්වා ආසනේ පෙළ හිටපු කාලේ දන්න කියන කාරණා ගොඩාක් තාලා බැලුවා කියලා කිව්වා. මගේ තිබිච්ච වේදනාව වයින් කරගන්න, ඒ දුකෙන් නිදහස් වෙන්න බැරි වුණා කියලා. නමුත් අවසානයේදී මේ මේ මේක අයින් කරන්න ඕන කියලා කියන ඒ උමනාව අයින් කළා. එහෙම අයින් වුණාට පස්සේ වේදනාවක් නැතුව. ඉතින් අනේ ඒ තරමේ අපිට අර ප්‍රතිඵල 10කයි කියන එක මම පිළිගන්නවා. ඒත් ඒකම අපේ ආපස්සට තව ටිකක් හොඳට විමර්ශනය කරලා බැලුවොත් විපස්සනාව හඳ තමයි අපි සමතේකට යන්න පාර පෙන්ලා තියෙන්නේ. මේකට කියන්නේ යුගනන්ද කියලා. යුගනන්ද කියලා කියන්නේ සමත සහ විපස්සනා කියන දෙක එකට යනවා කියන්නේ. උඩ සතිපට්ඨානය තුලාම සිද්ධ වෙන්නේ මුලින් ඉඳලම සමතේ සහ විපස්සනාව කියන එක දෙක එකටමයි. ඒක හරියට අපේ කකුල් දෙක වගේ දෙකක් මට තේරෙන්නේ හැටියට. ඔබ සංසල සමහරක් වෙලාවට උදාහරණයකට ගන්නවා කාස්ටි එක දෙපැත්ත වගේ කියලා. ලී එක දෙපැත්ත වගේ කියලා කියනවා. මොකද කාසිය කුඩ දානකොට එක පැත්තක් විතරක් නෙමෙයි උඩ යන්නේ අනිත් පැත්තත් උඩ යනවා. ලීයක් උඩ දානවා නම් ඒ ලීය දෙපැත්තම තමයි උඩ යන්නේ. අන්න ඒ වගේ තමයි අපි ගමනක් යනකොට කකුල් දෙකම පාවිච්චි කරන්න ගමන යන්න. එහෙම නැතුව අනිත් කකුල හොල්ලන්නේවත් නැතුව එක කකුලකින් විතරක් නම් ගමන යන්නේ. අපි යනවා එක තැනකට කැරකෙන ගමනක් විතරක් පොඩි. ඉතින් ඒකවල අර අරණ විදිහට අපි අර මෙනෙහි කිරීමක් කියන එකක් හෝ ඒ සිතුවිලි ආංශයෙන් පොඩ්ඩක් තර්කානුකූල විදිහට හිතන එකක් නොකලා වුණාට ඒ දේවල් සිද්ධ වෙන තැනට කරුණාකාරණා යුද්ධව ගත්තහඳ තමයි ඒ දේ වෙනකන් අපි ඊට ඉගෙන ගත්තහඳ තමයි අපි අපේ හිත අර තැනට එන්න කිව්වේ. ඒව තමයි එතකොට සාමාන්‍ය ජීවිතයේදී පවා ඔබතුමියට කඩියත් එක්ක කතා බහ කරනකොට ඊට කලින් තේරුණා අපිට මටත් තිබ්බව. වැරදි මොන හරි දෙයක් කියනවනම් කට නිකන් මොකද වගේ කියන්න මේ දෙයක්. පස්සේ කාලෙකදී තේරුණා නෑ ඒක මම කිව්වට හරියන්නේ නෑ. මේගොල්ලෝ කතා කරන්නේ ඒගොල්ලන්ට තේරෙන මට්ටමේ නම් මේගොල්ලන්ව පාචල් කරනව නෙවෙයි මම මාන්නයක් ඇති කරගන්නව නෙවෙයි. නමුත් මම කියන කාරණේ මට කියන්න පුළුවන් නම් ඒගොල්ලෝ වගේ වෙලා අන්න එතනට යන්න. ඔන්න ඕක ගැන මම හරිම කැමතියි අපේ නායක හඳුරන්ට. නායක හඳුර අපාත් වුණා මේට අවුරුදු දෙකකට කලින් ඉංග්‍රීසි මඩකඩ ආරන්නේ වැඩ වාසය කරපු හිටපු නායක හඳුරෝ. උන්වහන්සේ වනවාසී සංඝ සභාවේ අනුනායක නම තමයි අම්පිටි මංගල. උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් අහපුවාම උන්වහන්සේ කෙලින්ම බහිනවා අපේ වයසට. මම ප්‍රශ්නේ අහපුවාම මම ඇත්තටම ප්‍රශ්නය අහනකොට මගේ වයස උන්වහන්සේ තේරුම් ගන්න. උන්වහන්සේ මහන්නත් අවුරුදු 18 ඉඳපාද. මගේ වයස තේරුම් අරගෙන ඒ ඒකට උන්වහන්සේ උත්තරේ දෙනවා. ඒ වයසට උත්තරේ දෙනවා. ඒ වයසේ තියෙන කෙනාගේ ප්‍රශ්න තේරුම් අරගෙන තමයි උත්තරේ දෙන්නේ. ඒ වගේම මුල් කාලෙදී මටත් තිබ්බ එකක් තමයි මම උත්තරේ දුන්නේ මට තේරෙන ස්වභාවයෙන්. පස්සේ කාලෙකදී ඔක තේරුණා නෑ ඒක වැරදි කියලා. මොකද ඒ උත්තරේ තියෙන ඒ ස්වභාවය හරියන්නේ ඒ ඒ වටපිටාවේ කෙනෙක්ට විතරයි. නමුත් අනිත් අතන්ගේ ස්වභාවය සමහරක් කාරණා වලින් මටත් වඩා ඉදිරියෙන් ඉන්න පුළුවන්. එතකොට මම උත්සාහ කරපු එක තමයි පස්සේ කාලෙකදී අර මගේ වැදගත්ම කෙනා මම නෙවෙයි. මාත් එක්ක ඉන්න කෙනා බවට පරිවර්තනය වෙනවා. ඕකම ඉගෙන ගත්තේ අපි භවනාවෙන් තමයි. ආශ්වාසය අපිට තේරෙන්නේ කොටක් කොටට නම් එච්චරයි. අපිට මේ වෙලාවේදී සිහියෙන් ඉන්නකොට තේරෙන්නේ හිත දුවන එක නම් එච්චරයි. ඒකට මන අපය. ආ කරන්ට් දෙන්නේ නැහැ කැමතියි. නමුත් මට ඕනකම තියෙන්නේ ආනාපානයට යන්න වෙන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ තණ්හාව කියලා. ඒකට තමයි කියන්නේ මමත්වයේ කියලා. නමුත් අපි දැන් ඒ කියන මමත්වෙන් නිදහස් වෙලා තියෙනවා. යම් තාක්කරට හෝ තණ්හාවෙන් නිදහස් වෙලා තියෙනවා. අර කන්ට්‍රෝල් කරන පාලනය කරන අදහස් නිදහස් වෙලා තියෙනවා. දැන් අපි එකතු වෙලා තියෙන්නේ මාත් එක්ක තියෙන දෙයට හා කියනවා කියන එක තමයි. එතකොට අපි සාමාන්‍ය ජීවිතය තුල වුණත් අර කියන කාරණාවල් වලදී අපිව ඇත්තටම අපි ආපහු හිතලා මතලා කරනවටත් වඩා අපි යෙදෙන බවක් තියෙන්න පුළුවන්. මෙන්න මේ වචනයක් තියෙනවා මේ ධර්මයේ ධර්මය රැගෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ අපි ওই කියන දහම අපේ ජීවිතය තුළ පුරුදු කරන්න වුණාම ඒ කියන නිවනට යන පාර ඒක සුදුසු වෙලාවට අවිල්ලා අපි ආරක්ෂා කරන්න පටන් ගන්නවා. වෙන කාගවත් බලපෑමක් නැති. අපිට තියෙන එක නෝටිස් කරන එක විතරයි. ඉතින් කොහොම නමුත් මේ කියන පුහුණුව තුළ ඔය කියන අවදී නම් අපිට හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම අපි තාම දැකපු නැති කොටස් සමහරක් ඒවා කියන්නත් පුළුවන්. ඒකින්ද අපි අපහ මුලින් ඉඳලා වැඩ හිමීට හිමීට කරගෙන යමු. මම හරිම කැමති තැනක් හුරින්න පටන් ගන්න. මොකද ආඩුපාඩුකම් වැඩි කියන මට හදාගන්න හරි හොඳ තෝතැන්නක් ඒක. මාවම එතකොට මම ඇදලා දාගන්න බිපත. මම හරි කැමති දූවිලට ලයිට් සාරිපුත් හඳුරු කියනවා. මම හරි කැමති මගේ අඟ කඩන්න. අනේ ඉතින් යෝජනාව තමයි අපි පටන් ගමම මේක ආපස්සට ඒකට අපිට තව තවත් මේක තුල තියෙන ලස්සන ලස්සන පැති හම්බ අපි මේ දකින සමාජයන්නේ අද ඔබතුමිය ඔය කියාපු කතාව තියෙන සමාජයමනේ අපි මීට කලින් ජීවත් වුනේ. ඒ වුණාටම ඒ සමාජයේ දිහා අපි බැලුවේ වෙනම කෝණයක. බුදුහාමුදුර අපිට අලුත් දෘෂ්ටි කෝණයක් දීලා තියෙනවා. අලුත් ඇහැක් දීලා තියෙනවා. ලෝකෙ දිහා දකින්න. අලුත් වචන ටිකක් දීලා තියෙනවා. ලෝකෙත් එක්ක කතා කරන්න. අලුත් වැඩ ටිකක් දීලා තියෙන්නේ ලෝකෙත් එක්ක කරදර කටයුතු කරන්න. අලුත් සිතුවිලි ටිකක් දීලා තියෙන්නේ. අලුතෙන් හිතන්න. ලොකු සන්තෝෂයි. බොහොම පිංගේ අගය කරාට. ගොඩක් කොට. ඊළඟට ස්වාමීන් වහන්සේ සමා වෙන්නේ මේ රංජනී මහත්මිය සහ මහින්ද මහත්මයව සඳහන් නොකලට නම් විශ්වාසයෙන් ඒ සියල්ලම ඔව් ඒ ඒ ගැන මම සමා වෙන්න කියනවා ඒ අයට මේ කාර්ය සවයන් සඳහා මේ ඉදිරිපත් වීම තුළ ඒ අයටත් ඒ පින් අනුමෝදනා කරනවා මම. සාදු සාදු බොහොම පින්. සරණයි. සරණයි. විනීත කියලා දායිකාවක් ඉන්නවා සිඩ්නි වලින් අලුතෙන් ජොයින් වෙලා දැන් සති දෙක තුනක් විනීතක්කට ප්‍රශ්නයක් අහන්න ඕන කියලා තියෙනවා අහන්න විනීතක්කට ඇහෙනවද ඔබ වහන්සේට එවයි ආ මම මේ මම මම ඉන්නේ ඇත්තටම මේ මොන්ඩිසෝරි අවධියේ ප්‍රාථමිකයේ මේ මම මේ නැගපන්ති මේ මම දැන් මේ ඇත්ත වශයෙන්ම මේ මට තේරෙන එක මේ පැහැදිලි කරගන්නත් ඒ තරම් මම සංවේදී සංවේදීව මං අහගෙන ඉන්නවා අම්මට කියන්න කැමතිලාගේදී කියන්නේ කියන්න ඕනම දෙයක් කියන්න මං අහගෙන ඉන්න ඕන වෙලාව <coughs> මම හිතන්නේ මම මේ ඇත්තටම භාවනාවට යොමු වුණේ මට කල්යාණ මිත්‍ර ඇසුර නිසා ඉතාමත් මෑත කාලයකදී මට මේ මානිල් කපුර්ගේ කියන නංගි තමයි මාව මේ පැත්තට ගොඩක් මේ යොමු කළේ ඔබ ඔබ වහන්සේගෙන් මේ මේ භාවනාව ගැන දැනගන්න මට මේ වැඩසටහන් වල සහභාගී වුණේ මම 18 වෙනි මීටින් එකේ ඉඳලා මේ ඉතාලම ඈත කාලෙකදී මේ මට මීට කලින් මම හරි ආසයි වෙන් හිටියා මේ පැත්තේ යොමු වෙන්නේ ඒ වුණාට මගේ තිබිච්ච මේ මම හිතන්නේ ඒක මගේ ලොකු දුර්වලකමක් වෙන්න ඇති මගේ තිබුණු දරු කෑදරකම නිසාම වෙන්න ඇති හැම අම්මා තාත්තම දරුවන්ට ආදරේ තමයි මට ඒ පැත්තට යොමු වෙන්න මගේ මනස හදාගන්නම බැරුව ගියා මට මේ මම නිකන් දැන් අවුරුද්දකට දෙකකට වගේ කලින් වුණත් මම නිකමටත් මේ මේ බණ බණක් අහපු වෙලාවකට හරි මේ භාවනාව ගැන දැනගත්තාම භාවනාවක් කරන්න කියලා හිතුවත් මට මෛත්‍රී භාවනාවක් භාවනාවක් කරගන්න බැරි තත්ත්වයක මම හිටියේ මේ ඉතින් ඒ නිසා මේ ඒ ගැන මම හරියට පසුතැවිල්ලකින් හිටියේ. නමුත් දැන් මම මේ ඔබ වහන්සේගේ මේ මේ වැඩසටහනට සහභාගී වෙලා මේ හිත හුඟක් දුරට හදාගෙන මේ මම ඒ දරු දරු කෑදරකම මම ගොඩක් දුරට දැන් නැති කරගෙන යනවා මේ දවස්වල. මම ඒක අමතක කරගෙන යනවා. මට ඒ තරමට කරන්න බැරි ප්‍රශ්නයක් තා තියෙන මට. පුදුම බැඳීමකින් මම ඒගොල්ලන්ට ගිය නිසා. ඉතින් දැන් මම ඒව මේ අයින් කරගෙන කොහොම හරි භාවනාවට යොමු වෙලා තියෙන. ඒ වුණාට මට ලොකුවට භාවනාව කරගන්න තාම බෑ. මේ මෛත්‍රී භාවනාව මම මට විනාඩි 5ක් 6ක් වගේ තමයි තාම මෛත්‍රී භාවනාවත් කරගන්න පුළුවන්. මම ඉතින් ආනාපාන අපි දෙන්න එක පන්ති කියලා. ආන් පටන් ගත්ත විනාඩි 5යි. අතම කියනවා මට තප්පර 20ක් බැරි වුණා සමහර කාලෙ. තම්ප විනාඩිත් බැරි. ඔව්. මම ඉතින් ආසයි ආනාපාන සති භාවනාවක් කරන්න මොකද ඒක හරීම මේ මේ පහසු භාවනාවක් ඒ වගේම හරිම ප්‍රේමනාප භාවනාවක් නිසා මම මෛත්‍රී භාවනාව කරලා මට පුළුවන් හැම වෙලාවෙම මම ආනාපාන සති භාවනාත් කරනවා. ඒ වගේ මම මගේ දවසේ මේ වැඩිපුර පැය ගාන මම ගත කරන්නේ මේ බණ බණ අහන ඒවලට YouTube එකේ මම හැම ගොඩාක් බණ ඒව අහනවා. සතර සතිපට්ඨානට දැන් මේක වැඩි ඉක්මනට මට මගේ දැන් මම මගේ වයස හැටියට මට මේ මම හිතන්නේ මට දිනු කරගෙන මගේ අවසානයේ යන්න පුළුවන් වෙයි කියලා. මේ මම දැන් අවුරුදු මට මේ මං ගන්න මට පුළුවන් වෙයිද කියලා පොඩි මට කිසිම නිමිති නිමිත්තක්වත් තාම මට දැක ගන්න ලැබිලා නැහැ භාවනාව කරාට. ඉතින් මේ මම මේ උත්සාහ කරනවා හරියට මම වීරිය කරනවා ඒකට මම සද්දබද්ද වලින් නිදිලා කොහොම හරි එක කරගන්න මේ මට ගොඩාක්ම මේ මේ ප්‍රයෝජනවත් වෙන වහන්සේගේ මේ අඩුපාඩු හදාගන්න මෙතන කමටහන් වලට අහුම්කම් දීමේ මේ හතරපස් වතාවයි තාම සහභාගී වෙලා තින්නේ මේ අනිත් මෑණිවරුන්ගේ කමටහන් වලට මෙයා හුඟක් දෙන වෙලාවේ මට ඒක මේ ගොඩක් ප්‍රයෝජනවත් වුණා. අනිත් කාරණාව තමයි මේ අහගන්න ඕන කාරණා මට මේ ධනිස් සමාරෝ තියෙනවා මට බිම ඉඳ ගන්න බෑ. මේ මම පුටුව පිඳගෙන තමයි මේ හැම කටයුත්තක්ම කරන්නේ. මේ ඒකට කමක් නැද්ද කියලා තහන්න ඕනේ මට. ඉතින් මේ ඉතින් මට මේ භාවනාව දියුණු කරගන්න මේ தත්යෙන් පුළුවන්ද කියන ගැන සැකයක් තියෙනවා. හා එහෙමද? ඔව් ඔබ වහන්සේ කියන්නේ ඔව් ඔව් අම්මා මොකද කියන්නේ අම්මා කොහොම චරිතයක්ද මොකක් හරි දෙයක් කරන්න හිතුවොත් අම්මා කළාද නැත්නම් නතර කළාද නෑ එහෙම කරන්නේ නෑ මම මොකක් හරි දෙයක් කරන්න හිතුවොත් මම කරන කොහොම හරි කරනවා ඒ උත්සාහය මගේ තිබුණා ඒ දා කාලේ ඉඳලම ඕකම තමයි අපි මේකටත් ඕන වෙන්නේ හොඳද අම්මට භාවනාව පටන් ගන්න පරයන්කේ වාඩි වෙන්න බැරි නම් පොළොවට ගිහිල්ලා කමක් නෑ පුටුවක් හදාගන්න. මම මහාන වෙන්න කලින් අපේ අම්මට වෙනම පුටුවක් හදලා දීලා මම ආවේ. මොකද එයාගේ කකුල ඔපරේෂන් එකක් කරලා බිම වාඩි වෙන්න බෑ. තාමත් අමාරු තියෙන අයට. ඉතින් ඒක අහන්න. නමුත් අම්ම දැම්ම හිතන්නේ බිම වාඩි වෙනවද කොයිද හුරු වෙලා. ඉතින් ඒකින්නම් දැනට ඔබතුමියට පහසු ඉරියව්වක් ගන්න පහසු විදිහකට වාඩි වෙන්න පුටුවක උනාට කමක් නැහැ. ඕකේ වැඩේ තියෙන්නේ අර විනාඩි 5යි අපි ඉන්නේ. ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. ඊට එහා අර මේ වෙන්න ඕන සමහර කෙනෙක් නිින්දට යන්න පුළුවන් ගානකුත් නැහැ. භවනා කරගෙන නිදාගන්න එක දේසි එකක්. ඉතින් පළවෙනියේ මම මුලම ඉන්නේ හින්දා මෛත්‍රී භාවනාව කරන්න මනාපතා කරන්න. ඒකේ කිසි කිසි වැරද්දකුත් නැහැ. ආනපානයට එන්න නම් අපි මෙන්න මෙහෙමයි පටන් ගත්තේ අම්මේ. පොඩ්ඩක් වාඩි වෙලා නිසල්මනේ චුට්ටක් ඉන්නවා. මම හිතන්නේ 20 වෙනි දේශනාවේදී කොහෙද ඔක ගොඩක් විස්තර කරනවා. වාඩි වෙලා චුට්ටක් ඉන්නවා. ඒ ඉන්නකොට බලනවා පළවෙනියෙන්ම අපිට නැත්තම් තීරුම් ගන්න බලනවා අපිට මේ වෙලාවේ මේ ඉන්න එකට තියෙන බාධකේ මොකද්ද කියලා. හොඳද? පළවෙනියෙන්ම හඳුනා ගන්න බලනවා මොකද්ද තියෙන බාධකේ කියලා. සමහර අයත් ඕකට කිව්වා හිත දුවන එක බාධයි. සමහර අයත් කිව්වා සද්ද බද ඇහෙන එක බාධයි. සමහර අයට ගෝ ඇඟේ තියෙන වේදනාවල් දැනෙන එක බාධයි. සමහර අයට ගෝ නාසිකාග්‍රයේ හුස්ම නැති එක බාධයි. සමහර අයට ගෝ නාසිකාග්‍රයේ විතරක් හුස්ම තියෙන එක බාධයි. ඔන්න ඔය වගේ කාරණා ගොඩක් තියෙනවා. ගාණක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. මගේ යෝජනාව තමයි ඒ තියෙන බාධාව මොකද්ද කියලා දැනගෙන ඒකට අවසර දෙන්න ඕන තියෙනවා. ඔච්චරයි. අංක 1 එතන. සාදර වෙනවා කියන එක තමයි ලොකු හඳුරකට පාවිච්චි කරන වචනේ. මොකද තුන් ගුරුවරයෙක් හැටියට සලකනවා ධම්මජීව හඳුරනවා. ඉතින් උන්වහන්සේ වචනේ හැටියට කියන්නේ ඕක තමයි සාදර වෙනවා කියන්නේ. ඉතින් අපි මොකද කරන්නේ? ඒ තියෙන වේදනාවට හෝ ඒ තියෙන සද්දෙට ඒ හිත දුවන එකට එහෙම නැතිනම් ඒ ශරීරයේ දැනෙන මොන හරි දෙයකට මොහොතක් ඒ තියෙන්න දෙනවා ඒ විදිහට තියෙන්න දෙනවා ඒකත් එක්ක අපිට ඉන්න බැරි වෙන්න පුළුවන් ඊළඟ මොහොතේදී ඊළඟ මොහොතේදී අපේ හිත දුවන්න පුළුවන් ගාණක් නෑ මම ඇත්තටම කියනවා නම් විනාඩි 5ක් භාවනා කරලා වාඩි වෙලා ඊට පස්සේ ඊන් එහාට මට ඉන්න බැරි වුණා නිින්ද ගියා උතතෝම. ඊට පස්සේ මොකද කරන්නේ? පහක් වාඩි වෙලා හිටියේ පහක් නැගිට්ටා. පහක් වාඩි වෙලා හිටියේ පහක් නැගිට්ටා. කාලයක් ඇද්දි විනාඩි 5 ඉඳාගන්න නැතුව ඉන්න පුළුවන් වෙන තරමට ආවට පස්සේ ඔබ විනාඩි 6ක් කරා විනාඩි 5ක් සක්මන් කළා. 6ක් පරයන්කේ හිටියා විනාඩි 5ක් සක්මන් කළා. ආන් එහෙමයි කළේ මම මගේ පැත්තේ. ඒකින් ඩාම මේක අපේ හිමීට යන්න බලමු. අම හිතන්ට නාකයි දැන් වයසෙත් නෑ. ඒකෙන් හදිසි වෙන්න ඕන මෙහෙම මෙහෙම කියලා. නෑ එහෙම කන්නේ නෑ. මේ බුද්ධ ශාසනයේ සමහර ඇතෝ ඉන්නවා මහණුනේ අවුරුදු 80 රහත් වෙනකොට 120යි. හොඳේ. සමහර ඇතෝ ඉන්නවා රහත් වෙනකොට 120යි. මහණුත් 120යි. ওই වගේ චර්චා තියෙනවා. ඒකෙන් මේක අපි හිතන මේ ශාරීරික ශක්තිය තිබුණා හෝ නැතා කියන එකටම සාපේක්ෂ වෙන එකක් නෙවෙයි. මේකෙන් බලපෑමක් තියෙනවා මම පිළිගන්නවා. නමුත් ඊට වඩා අපි මේ හිත සකස් කරගන්න දක්ෂ නම් හිත හදාගන්න හෝ හිත ලෙඩ නොකර ගන්න දක්ෂ නම් ආයි කිසි ප්‍රශ්නයක් නැහැ කියන එකත් ධර්මයේ පැත්තෙන් ඔප්පු කරගන්න සාධක ඕන කරනුත් තියෙනවා. ඒකෙන් තමයි අර පුළුවන් වගේ තැනකට ගිහිල්ලා මල් පහන් පත්තු කරලා පූජා කරලා නම් හොඳයි සීල සමාදන් වෙලා ඒ සීලය අදිෂ්ඨාන කරගෙන තවත් හොඳයි මෙහෙම කරගෙන චුට්ටක් පාඩු වෙන්න. හිත දුවනවා නම් මම මෙහෙම යෝජනාවක් කියන්නම් අම මතක් කරන්න බලන්න අද දවසේදී මොකද කොලේ කියලා. අද දවසේ මොනවද කරේ කියලා චුට්ටක් භවනාට කියලා මාත මතක් කරන්නකෝ. අද දවසම මතක නැත්නම් හරි වන්දනාවට වාඩි වෙච්ච වෙලාවෙන්ද මොකද කරේ කියලා මතක් කරන්නකෝ. විනාඩි 5ක් විතර ගනි. ප්‍රශ්නයක් නෑ මේ මේ අපි පුරුදු කරන්නේ සිහියේ ලක්ෂණ ටිකයි. සිහියේ ලක්ෂණ කියන්නේ මොකද්ද? මතකය. කලේ මොනවද? උනේ මොනවද? කියන ඒ මතකය. ඒකේ ඉඳන්ම ඒ ටික ආපස්සට ආවර්ජනය කරන්න බලන්න මතක් කරන්න බලන්න කොහොම නමුත් හැම භාවනා වාරයක් අවසානයේදීම කරුණා කරලා මේක හිතට යනකම් ඒ ටික ආපස්සට ආවර්ජනය කරන්න අද මම මේ දේ කළා ආ ඊට පස්සේ මෙහෙම මතක් කළා ආ එතකොට මෙහෙම මෙහෙම මෙහෙම මතක් වුණා අවසානයේ විනාඩි 5 ඉවරයි කියලා බෙල් එකක් තිබුණා බෙල් එකකුත් තියාගෙන වැඩේ පටන් ගත්තා අම්මම කියන්නේ මමත් ඔහොමයි කරේ යන්නේ. මම මගේ තිබ්බ ඉලාම් එකක් තියෙන ඔරලෝසුවක් ඔය තුන්දුල හිටපු කාලේ. මේ ඒක ඒක තියාගෙන මම වැඩේ පටන් ගත්තා. දෙකල් තමයි මට සිහියේ මුලව. කොහොම නමුත් එහෙම කරලා ඒ ටික පුළුවන් නම් ලියන්න පොතක. කරුණු මහ ගොඩක් නෑ. ඔතන ඕ පිටු ගණන් ගිවෙන්නේ නෑ කොහොමදත්. ඕක තරුදදා මෙහෙම වුණා. ඊළඟ තරුදදම මෙහෙම වුණා. අන්න ඒ විදිහට ලිව්වහම කොහොම වචන හතරක් පහක් ලියවේ. ඔච්චරයි. ඒ විදිහට දිනේ දදාම ලියලා බලන්න ඊළඟ දවසේ භාවනාවට යන්න කලින් අර කලින් දවසේ ගමටහන් වත්තව කියවන්න. අන්න එහෙම වුණාම Tamanට තේරෙයි Taman යන්නේ මොන දිශාන තියෙන්ද කියලා. ඊට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නේ භාවනාව කරනකොට ඔය ආනපානෙ බලන්න තියෙන උමනාව අපේ දැඩි වෙන්න පුළුවන්. ඒක හින්දාම හිත දුවන්න පුළුවන්. සමහර කලාට ඒකට ඒක ආනපානේ බලන්නේ ඒ තරම් අපේ හිත නැමිලා නැති වෙන්න පුළුවන් ඒකින් අපේ හිත එතනට යන්නේ නැති වෙන්න පුළුවන් අන්න ඒ ආකාරයට මේකේ අම්ම යන්න තියෙන පැත්ත මේක අර පේන පාරක් නෙවෙයි මේක නොපෙනෙන පාරක අපිට පාර අවදි කරගෙන යන්න තියෙනවා අන්න ඒකට අන්හිත නොබුතුමීට පුළුවන් කියලා දරුවෝ ගැන තියෙන ස්නේහය හොඳයි දැන් මෛත්‍රිය කඩු ආය වඩන්ටත් ඕන වෙයි කියලා හිතන්නේ නැති නේ ඔය දරුවෝ රූප ගැන තියෙන මේව එකම මදයි ඉතින් ওই මෛත්‍රිය සම්බන්ධ. එහෙම නැති වුණොත් අපිට මෛත්‍රිය වඩන්න කියන්නේ. නැත්තම් කියනවා මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ හිතේ තරහ තියෙනවා. තරහ තියෙන අය තමයි මෛත්‍රිය වඩන්න කියලා කියන්නේ. එහෙම නැත්තම් ඉතින් මොකටද මෛත්‍රිය වඩන්නේ? තියෙනවනේ තාම සාමාන්‍ය විදිහටම තියෙනවනේ මේ. ඉතින් ඒ වගේ චුට්ට චුට්ට බලමු අපි පොඩ පොඩ ඊට පස්සේ සක්මන් කරන්න බලන්න ඩිංගා වැවිදෙනකොට ඔය අලිය තියෙන තැනක් වගේ චුට්ටක් අල්ලගෙන බලන්න. ඒක කකුලක් වගේ මම නම් කරේ මොකද මට පුළුවන් ඔච්චරයි අප්පා. ඒ ගන්න. ඇත්තම කියනවා නම් මගේ සතියේ කියන භාවනා අරමුණ නැත්නම් කමටහන්නේ පළවෙනි පාඩම තමයි කෝපය උස්සලා බිමින් කියන්නේ. ඕක මම කරා විශ්වාස ගන්න මාස ගන්න. ඕක විතරමයි. පරයන්කේට ගියාද රාග දෝෂ මෝහ තමයි. සක්මනට ගියාද රාග දෝෂ මෝහ තමයි. නමුත් අතහැරියේ නෑ වෙන්නේ. දවස පුරාම ඔවත් එක්ක හිටියා. ඉල්පද කඩ කරගන්න ගියේ නෑ. නමුත් සිහිය තියාගත්තේ උවමනාවෙම දැනුවත් කමෙන්ම කරේ කෝපෙන් මොනවා හරි වළඳලා බිම තියෙන වෙලාවට විතරයි. ඒක කරේ කොහොමද? සද්දපත් දැහෙන්න තියෙන හිමීට තිබ්බා. නැත්තම් මට ගල තියන්න පුළුවන්. සද්ද දැහෙන්න. එහෙම නොතියා මං අර අර දැනෙන් පටන් ගන්නවා. අන්න ඒ වගේ අපි සාමාන්‍ය ජීවිතයේ තුල ඔබතුමියට අල්ල ගන්න පුළුවන් ලේසිම මොකක් හරි එකක් අල්ලගෙන ඒක එක 100න් ඉන්න බෑ. උදාහරණයක් ඇරෙයිද කෝල් එනවා නම් ෆෝන් එකෙන් කතා බහ කරලා ෆෝන් එක බිම තියෙන වෙලාව. දඩුවම් ගාලා දාන්න පුළුවන්, විසික් කරලා යන්න පුළුවන්, පුටු උඩට දාලා යන්නත් පුළුවන්, එළුම් උඩට දාලා යන්නත් පුළුවන්. පස් වෙලාවක කෝල් එකක් අරගෙන ෆෝන් එක හොයන්න වෙන්නත් පුළුවන්. එහෙම නෑ. ඌවමනාවෙන්ම ෆෝන් එක තියෙන තැනක් වගේ හදලා එතනින්ම ෆෝන් එක තියන්න. අන්න ඒ විදිහට තමයි අපි සිහියත් එක්කම පිළිවෙල ඉගෙන ගන්න. අන්න ඒ වගේ චුට්ටි චුට්ටි චුට්ටි චුට්ටි කරගෙන යන්න බලමු. ඔය කියන අදහස අපේ හිතට ගියාම අනික් දේවල් ටික අපි සම්පූර්ණ වෙන්න පටන් ගන්න ඉන්නවා. එතකොට අම්මා ඔය ඔය කියන තැනට වඩා වෙනසක් නැහැ අම්මේ. මේ මෙතන සාකච්ඡාව පටන් ගන්නකොට කවුරුත් මේ පල්ලෙහාට දානව නේ මම ප්‍රධාන හැමෝම. අපි හැමෝම සාකච්ඡාව පටන් ගන්නකොට හිටියාම ওই තැනේ තමයි. මම එක කියන බය නැතුව අපි දැන් එක බොට්ටුයි කියලා. ඉතින් ඒකෙන්ද මේක කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. කොමනමුත් වැඩසටහන කරගෙන නැත්නම් මේ විදිහට භාවනාව කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා අවසානට නතර වෙලා බලනකොට නතර වෙලා තියෙන්නේ තාවසේ පටන් ගත්ත තැනම තමයි. ඒක වෙනම කතාවක්. අපි පස්සේ බලමු මේක ගැන. කොහොම නමුත් අපමට විවේක තියෙන විදිහට අරණ දේශනා ටික අහන්න බලන්න. මේ කියන ස්වභාවයට නැත්නම් මේ කියන කොටසට කැමති නම් ඊළඟට මේ අත්ංගයව තියෙන කමටහන් වාර්තා ටික විශේෂයෙන්ම අහන්න. එහෙම අහලා චුට්ටු චුට්ටු කරන්න. විනාඩි 5 බැරි නම් දරන්න අමාරු නම් කඩන්නකො විනාඩියකට. දවසේ වේලාව කීපයක් වගේ අරගෙන විනාඩියක විනාඩියකට කඩන්න. ගාණක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ. මේකට ඉස්සෙල්ලා චුට්ට චුට්ට මනාපේ හදාගන්නයි ඕන. ඔගේ රහ වැටුණා කරගෙන යනවා. එතකම් පොඩ පොඩ මනාපේ හදාගන්න. උඩුවට ඉන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ලේසි විදිහට දෙන්නේ ලේසි අඳුමක් හදගෙන ඉන්න. බොහොමද එහෙනම් ඔබ වහන්සේ බොහොම පින් ඒ උපදෙස් වලට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. පෙරවන් සර්ණයි. මට තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඇත්තම කිව්වොත් එහෙම අර අම්මා ඇහැව්වා අවසරයි ස්වාමීන් වහන්සේ කර්ම භාවනා කොහොමද හොඳ දෙයක් නැහැ කරුණා භාවනාව සම්බන්ධයෙන් චුට්ටක් අහන්න කියලා වෙනවා එහෙම මට තේරෙන හැටියට අමතෙන් දැටි මෛත්‍රිය ඕ මෛත්‍රිය කාරණේ තුල තියෙනවා මෛත්‍රී සහගත වීම ඒ කියන්නේ නිදුක් වීම වෙන කෙනෙකුගේ දැන් තමන්ගේ නිදුක් වීම තමන්ගේ සුවපත් වීම තමන්ගේ දුකෙන් නිදහස් වීම වගේම එවන් වූ දුකෙන් නිදහස් වීමක් එවන් වූ දුක එවන් වූ රෝගයකින් නිදහස් වීමක් නිදුක් වීමක් එවන් වූ සුවපත් වීමක් එවන් වූ සැහැල්ලුවක් ලබා ගැනීමක් අනිත් කෙනාටත් ලැබේවා කියලා කියන ඒ ඒ චෛත්‍යික අදහස වර්ධනය කරගන්න අපි හිතනවා. එතකොට කරුණාව වනාහි වෙන කෙනෙකුගේ දුක්කට පිහිට වීම වගේ අන්නේම අදහසක් වෙන්න පුළුවන්. අසරණ කමකට පිහිට වීම වගේ දෙයක් වෙන්න පුළුවන් අම්මේ. අම්මේ හෝ තාත්තේ හරි කමන්නේ. ඉතින් ඒක භාවනාවක් වශයෙන් එනකොට මම හිතනවා අපිට ඒ කියන කාරුණික විදිහේ අදහස් ප්‍රකට කරගන්න තියෙනවා නම් හොඳයි කියලා. මම ඇත්තටම කියනවා කරුණා භාවනාව කියලා කරලා නැහැ අත්ම කතාව. නමුත් මම හිතනවා ඒ විදිහේ ස්වභාවයකින් තමයි යන්නේ කියලා. කොහොම නමුත් මේක චෛතසික ස්වභාවය. මම මේ කියන අදහසට වඩා තවත් මොනවා හරි කාරණා තියෙනත් පුළුවනි. කොහොම නමුත් කරුණාව කියන්නේ එතකොට වෙන කෙනෙකුගේ අසරණ භාවයක් කින් යාව නිදහස් කරන්න තියෙන කාරණාව වගේ දෙයක් වෙන්න පුළුවන්. මුදිතාව කියලා කියන්නේ අර ඉරිසියාවක් නැතිකම වගේම එතකොට මෛත්‍රිය කියලා කියන්නේ ඒ සූපත් වීම වගේ එහෙම කාරණාවක්. එතකොට මේක මෛත්‍රිය සහ කරුණාව කියන එක ටිකක් කිට්ටු වෙන්නත් පුළුවනේ. කොහොම නමුත් අර එන්නේ ඒ වගේ අදහස් වෙන්න පුළුවන් මේ මේ සාකච්ඡා වෙන්නේ හෝ මේ මේ මේ ප්‍රකට වෙන්නේ මම හරියටම නම් කියන්න දන්නේ නැහැ එතනදී කොහොම සිතුවිලි භාවිතා කරනවද කියලා නම් අවසරයි ස්වාමීන් වහන්සේ ඔවමයි මම ඉගෙනගෙන තියෙන හැටියට ස්වාමීන් වහන්සේ මම කරුණා භාවනාව වඩන්නේ සාමාන්‍යයෙන් අර ලෙඩක් දුක්ක් නිරෝගීකමක් ගැන තමයි ඒකෙදි කියවෙන්නේ මේ මම කායික පීඩා නැත්තෙක් වෙම්වා මානසික පීඩා නැත්තෙක් වෙම්වා කායික සුවයෙන් සුවපත් වෙම්වා මානසික මානසික සුවයෙන් සුවපත් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ඒ විදිහට මට භාවනාව ඒ විදිහට ප්‍රාර්ථනා කරලා වඩලා ඊළඟට මම පවුලේ අයට සහෝදර සහෝදරයන්ට දුක් දරුවන්ට යසල් වාසීන්ට ඒ වගේම සියලුම ලෝවැස්මේ රටවැසියන්ට ඒ වගේ ඒ වගේ ප්‍රගුණ කරනවා මිනිස් දෙවියන්ට එතකොට යක්ෂයන්ට භූතයන්ට ප්‍රේතයන්ට ඒ වගේ ඊට පස්සේ දස දිශාවටම ඒ විදිහට තමයි කරුණා භාවනාව කරන්න ස්වාමීන් වහන්සේලා ලෙඩක් දුකක් නැතුව නිරෝගීකමක් ලැබෙන්න කියන එක එහෙමයි බලාපොරොත්තු වෙනවා එහෙනම් ස්වාමීන් වහන්සේ මම කියන්නේ එහෙමයි හොඳමයි හොඳමයි බොම්පින් අතර නේද මේ මම හිතනවා අන්න ඒ වගේ තාලයකට තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මෛත්‍රියම තියෙන එක 60ක් වගේ තමයි මේක. කොහොම නමුත් අර කාරුණීකත්වය ප්‍රකට වෙන විදිහේ චෛතසික සිටිවිලි මූලිකව සිටිවිලි සකස් කර ගැනීම තමයි මේකෙන් එතකොට සිද්ධ වෙන කාරණාව හැටියට මටත් දකින්න පුළුවන්කම තියෙන්නේ මට තීරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ පසු කාලීන ඕක චෛතසික භාවයෙන් නිදහස් වෙලා ඕක අර අපි කියමුකෝ ෆීලිංග්ස් කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් ඒක තුල තියෙන වින්දනය ඒ කියන්නේ නිදහස් වීම වනාහි කොහොම දෙයක්ද කියන්නේ අන්න ඒ වගේ කාරණාවකට දක්වා උපදීන දීර්ඝ කරගන්න පුළුවන් කමක් තියෙයි එන්න පුළුවන් නායක හඳුරේම ගොඩාක් විස්තර කරනවා මේ පැත්තෙන් ගැන ඉතින් අන්න එහෙම වෙන්නත් පුළුවන් කොහොම නමුත් අර අර කියාවු හැටියට අර අර සූපත් වීම පැත්තෙන් අර දුකෙන් නිදහස් වීම පැත්තෙන් ඒ කාරුණිකත්වය පැත්තෙන් ගැන ඒ සිත්විලි වර්ධනය කරන එක බෝ කරන එක තමයි එතකොට ওই කියන තණ්හාවට ඈත් වෙන්නේ. මම හිතනවා ඒක ප්‍රමාණවත් වේවි කියලා. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ දැන් අපිට ලැබෙන සැරේ එහෙම වුණොත් දන්න කෙනෙකුට දැන් මජන ඔක සතර බ්‍රහ්ම විහරණ වලට නේද අයි කියන්නේ මෙත්තා කරුණා මුදිතා උපේ මජන ඔකේ සියුම් චූටි චූටි වෙනසක් කියනවා මේ දන්න කෙනෙකුට ලබන සතියේ පුළුවන් එකට අපිට විස්තර කරන්න ඕවා මේකට ෂෙයා කරන්න එතකොට ඉතින් නේද දැන් මෙත්තාවට වැඩිය මුදිතාව උස්සස්ම يعني කරුණාව උපේක්ඛා කියන්නේ නියුට්‍රල් අන්න ඒ නිසා කවුරු හරි රංජනියක් හරි කවුරු හරි ඊළඟ සැරේ ටිකක් විස්තර කරොත් ඒක කාටත් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. හොඳයි. පොඩි අදහසක් සම්බන්ධව මේක මේ සූත්‍රයක තියෙන කොටසක් මට කොහෙද කියලා මතක නෑ. ඉතින් පර දුක්ඛේ සති සාදුණං හදයන් කම්පනං කරෝතිති කරුණා. කරුණාව. ඔව්. මේමයි මේ කරුණා කියන විස්තර කර තවත් තියෙන ඒ පාඩි වචන කරුණා කිනාතිවා පර දුක්ඛං හිංසතිවා විනාශේතිති කරුණා කිරියතිවා දුක්ඛිතේසු පරණ වශයෙන් පසාරී යති කරුණා. අනුන්ගේ අනුන් විඳින දුක් දුටුකල පුරුෂයන්ගේ ලයෙහි වන කම්පණයෙහිවත් සැලීම කරුණාවයි. කරුණාව යන්නලයි. එහෙමයි. අන්න ඔය ඔය ටික අනේ අපි දාන්න පුළුවන් ගෲප් එකට. ඔව් මුදිතාවක් දාන්න එහෙම. මුදිතාව කියන්නේ මොකන්ද? හරි මම දාන්නම් ඒ ටික. හා හරි. හොඳයි. අනේ බොහොම පිං ඈ. දැන් එහෙමයි ස්වාමින් වහන්සේ. එහෙමනම් අපි අවසන් කරමු ඊට පෙර මේ අපේ කාන්ති මහත්මිය ගැන සඳහනක් කරන්න ඕන. අපි කවුරුත් දන්නවා වගේ යා ධර්මය කියන්නේ උපතින් කතෝලික මහත්මියක් දැන් ධර්මය හොඳට ප්‍රගුණ කළා බව අපි දන්නවා. දැන් අපි ආශ්‍රය කරගෙන අවුරුදු මම හිතන්නේ 7-8ක් විතර අපේ අර මෙහෙණි ආරාණ්‍යක විතර තමයි අපි ඒකට වැඩ කරේ. ඉතින් බොහොම මේ කූල් චරිතයක්. ඉතින් අපේ මම හිතන්නේ PRO වගේ හිටියා මේ මහජන සම්බන්ධතා කරන දේවල් වලදී හැසිරීමේදී වචනේදී ඉතින් ගොඩාක් ධර්මයේ ඇත්ත වශයෙන් අපි එයාගෙන් ඉගෙන ගත්තා වගේ මේ ප්‍රායෝගිකව අපි සම්ප්‍රදාන කූල උපත්යෙන් බෞද්ධය වුණාට අපි ජාතක කතාවේම 550ම දැනගත්තට අපි මේ ප්‍රායෝගිකව මේගොල්ලෝ විදිහට පාවිච්චි කරන්නේ මෙයාලා නේද කියන එකත් ඇත්තටම අපි ඒ කාලේ අපි කතා වුණා අපි යාළුවෝ ඉතින් අපි ඒක බොහොම අගය කරනවා අපේ මේ මේ මෙතන group එකේ කාන්තියක් එහෙම join වෙලා ඉන්න එක ඉතින් මම හිතනවා ඒකත් අපිට ඉදිරියටත් රුකුලක් වෙනවා එකිනෙකාගේ අත්දැකීම් මෙහෙම මේ බෙදා හදා ගන්න එක කියලා. එහෙමයි එහෙමයි. හ්ම්. ඒ කියන්නේ sorry <laughs> සමාවෙන්න. ඒ කියන්නේ ස්තුති කරනවා මේ නිමල් මහත්මයාට ඇත්තටම මම එතෙන් ටූටක් එකතු කරනවා මෙහෙම කිව්වොත් කතෝලිකයෙක් හැටියට ක්‍රිස්තුස් වහන්සේ තුල මම ඩිසිප්ලින් එකක් හැතුව හැදිච්ච පවුලක කෙනෙක් මං කියන්නේ මෙහෙමයි ක්‍රිස්තුස් වහන්සේ මට ජීවත් වෙන්න ඉගැන්නුවා බුදුහාමුදුරුවෝ ඊට එහාට යන්න මට ලොකු ඉනිමගක් දුන්නා කියලා මං කියන්නේ ඒ නිසා මම මේ ධර්මය අවබෝධ කර ගැනීම තුළ මා තුළ ඇත්තේ ඊටම පැහැදිලි හිතක් සහ දියුණු කරගන්න ඔබ හැමෝගේම මට ලැබෙන උදව් මම ඊටාගේ කොට සැලකනවා. මට මතකයි මේ අපේ නායක හඳුරෝ ආරන්නේ අපිට ඇත්තම කියනවා නම් අපිට බයිබලෙත් ඉගෙන ගන්න කියනවා. වගේම මම කුරානෙත් කියවලා තියෙනවා දෙපාරක් විතර. සමහර කුරාන් පාඩ, සමහර බයිබල් පාඩ, ඊතරම කියන කටපාඩම්. ඒවා ඒවා ඉගෙන ගන්න කියලා කිව්වා. ඒවා ඉගෙනගෙන බලන්න කියලා කිව්වා. ඒ ඒ ඒ දර්ශන සහ මේ කියන දර්ශනය අතර තියෙන වෙනස් මොනවද කියලා. කොහොම නමුත් සමානකම මම පෙන්වන්න කැමතියි. බයිබලෙන් අරගෙන එක තැනක් තියෙනවා මම හරිම කැමති තැනක් මේක. මේක තියෙන්නේ පරණ ඇස්තමේන්තුවේ. මම හිතන්නේ 16 අංක 4 වෙනවා මට හැටියට. ඔබ මලක් අරගෙන යනවා දිවෙන් වහන්සේට පූජා කරන්න. ඒක දිවෙන් වහන්සේගේ පාදයේ අභිමස අභිමත තියන්න කලින් ඔයාට ඔයාගේ තරහකාරයව මතක් වෙනවා. කරුණා කරලා මල පූජා කරන එක නතර කරන්න. ආපස්සට යන්න ඔයාගේ තරහකාරයව. ගිහිල්ලා එයත් එක්ක යාළු වෙන්න. යාළු වෙලා ඒ දෙන්නත් එක්ක එකට ඇවිල්ලා මල පූජා කරන්න. අන්න එහෙම පූජා කරන මල දිවෙන් වහන්සේ විසින් බාර ගන්නවා. මං හරිම කැමතියි. ඇත්තටම හරිම කැමති. ඉතින් කොහොම හරි කවන්නේ. ඒ කියන කාරණාවත් එක්ක අපි අද දවසේදී අපේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරමු. බොහොම සතුටු වෙනවා. ඇත්තට මම හරි කැමතියි මේ විදිහේ සාකච්ඡාවකට. මේක මම ගොඩක් පොඩි මට පොඩි අවසරයක් දෙන්න මේ මුදිතාව ගැන වචනයක් කියන්න තියෙනවා. ආ කියන්නේ කොහොමද? ස්වාමීන් වහන්සේ මුදිතාවට ගියහම අනුන්ගේ සැප කැමති වුණා කෙනෙක් වුණහම සමහර වෙලාවට ඒකේ උපාදානයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මගේ මගේ එක්ස්පීරියන්ස් එකක් ඇතුව එක්තරා වෙලාවක එක පවුලක දැන් මම මේ හුඟක් අනුන්ගේ දියුණුවට කැමති කෙනෙක් බව තමයි මට වැටහෙන්නේ. ඒ පවුලේ ඒ ළමයෙක් ඉන්නවා ඒ ළමයාට ඉගෙන ගන්න දැන් ක්වීන්ස් අන්තේ යන්න ඕනේ කියද්දී මේ අම්මල තාත්තලා වත්ත හදනවා ඒ සල්ලි වලින්. වත්ත පුළුවන් වත්තට ගා ප්‍රියදම් කරලා වත්ත හදනවා. ඉතින් දැන් මට මේකට පොඩි අවුලක් හිතට ආවට මම ඒක ගිහිල්ලා ඒගොල්ලන්ට පෙන්න දෙන්න ඉස්සෙල්ලා මට හිතවිල්ලක් පහළ වෙනවා. ඕකට යන්න එපා. ඔය ළමයාගේ හේතුඵල ධහමේ ඔයා දැක්කේ ඵලය විතරයි. එහෙම නිසා දැන් ඔය වගේ තත්යකටපත් වෙන්න එයාට හේතුවක් ඇත. ඒක නිසා ඒ හේතුව ගැන අපට උදව්වක් කරන්න බෑ කියන. හ්ම්. ආයෙමයි. මම එතනින් මේ කතාව කියන්න ගියේ නැතුව නැවතුණා. එතකොට මට හිතුණා ඒක උපේක්ෂාව වෙන්න ඇති ඒ ආවේ. මොකද අපි ගිහිල්ලා ඒ ඒ අම්මටයි තාත්තටයි අවවාද කරන්න ගියොත් එතන අල්ලා ගැනීමක් ඇති වෙන බව මට වැටහුණා. එහෙමයි. ඒක හරිද වැරදිද මං හිතනවා අපිට ඔය කියන ඔය කියන හැම එකකටම සතිය වැදගත් වෙනවා. ඒ දේත් එක්ක අපි ඔය කියන මෛත්‍රිය හෝ කරුණාව හෝ මුදිතාව හෝ උපේක්ඛාව කියන කියන කාරණා වන් වලට යෙදුනා නම් එහෙමනම් සම්පජඤ්ඤ කියන කාරණාව තුලදී අපිට ඉස්මතු වෙන්න ගණීවි ඕක තුල තියෙන ප්‍රභේද ගොඩක් තියෙන බවකුත් ඒ කියන්නේ ඒක තුල තියෙන සීමාන්තික භාවයන් දැන් පහුගිය සාකච්ඡාවේදී උනත් තරම්ම කෙනෙක් අහපු ප්‍රශ්නයක් සාකච්ඡාවක අහපු ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේ අවස්ථාවක් විස්තරයක් වෙයික පිළියට ආවා. අන්න ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒකට අපි ඒ කරන මෙත්තානුස්සති, කරුණානුස්සති, එහෙමයි කතා වෙන්නේ. පාසුබානුස්සති කියනවා වගේ ඒවා ඒකට තියෙන ඒවර නිකම්ම මෙත්තාවට වඩා තවත් විදිහකට සතිය වඩන්නේ මෛත්‍රිය තුලින්. සතිය වඩන්නේ කරුණාව තුලින්. සතිය වඩන්නේ මුදිතාව තුළින් සහ සතිය වඩන්නේ උපේක්ෂාව තුළින් වගේ කියන කාරණාවක් තමයි මම නම් දකින්නේ. අපි බලමු අනාගතයේදී ඕක ගැන තව ටිකක් විස්තර කරන්න. මම හිතනවා ඊළඟ සාකච්ඡාවකදී වගේ අපි ගමු කියලා. ඒ කියන්නේ හොඳයි. මම කියන්නේ දුමයි. එහෙයි ස්වාමීනි, පෙරුවන් සරණයි. ආදරයෙන් සරණයි. එන බොහොම සතුටුයි අතටම ඇත්තට අද සම්බන්ධ වුණාට කතා බහ කළාට එතම කියනවා මට දැන් තව පොඩි වැඩක් තියෙනවා හතරටම ඒක වැඩිපුර ඔරලෝසු දෙයක් දැක්කේ එහෙනම් ස්වාමීනි මේ අනුමෝදනාව කියන්න දිග වැඩිද? ආ නෑ නෑ කියන්න ඕන කමක් අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඊටාම වටිනා ධර්මදේශනා පැවැත්වීමෙන් හා කමඨහන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදුවලා වූ උතුම් සති ක්‍රියාව විපාසයෙන් සිටි අපට පැන්දෝතක් ලැබුවාසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අපමණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා මානසික පීඩාවක් නොවේවා ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධර්මානුධර්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්‍යාවේ කුසලය හේතු වාසනා වේවා එසේම මේ මේ අත් භවයේ ඉදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමාමහ නිවනින් අවබෝධ කර ගැනීම අමාමහ නිවනින් නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමති සියලු දෙවියන්ට හා අප සැමගේ මියගිය ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වෙත්වා. සිල්වන්තං ගුණවන්තං පුණ්‍යක්කිතං අනුත්තරං දුර්ලභේන මයා ලක්කං පස්සේ පින්වන්දි උතුම්වා. सारी दुकान सारी आदि ಆ ಗಂಟೆ ಕಾರ್ಯ ಸದ್ಭಾಷೆಯಲ್ಲಿ ಗಯವಾದ ಬುದ್ಧ ಪುತ್ರ ನಮ ಭಗವಾನ್ ಶ್ರೀ ಬುದ್ಧಿಮಾನ್ ಯೋಗಿಯರ ಸೂತಕ ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು ಸಾಧು